ඊට පස්සේ කියලා අහලා තියෙනවා සක්මන් භාවනාව තුළින් සමතේ පමණක්ද වැඩෙන්නේ ඒ තුලින් විදර්ශනාවට විදර්ශනාව වඩා ගන්නේ කෙසේද? ඒක ඉතින් දීර්ඝ කතාවක්. ඒක සමතේ විතරක් නෙවෙයි විදර්ශනාව වඩන්න පුළුවන්. දැන් කාල වේලා ගොඩාක් ගත වෙලා තියෙන තව දෙන්නෙක් ප්‍රශ්න අහන්නත් ඉන්නවනේ. ඒ නිසා අපි ඒක වෙන දවසක කතා කරමු.